කරන්නේ කොහොමද ඒක අපි වඩන්නේ කොහොමද කියන කාරණාවල් පොඩා දැනගත්තා. එතකොට යෝගාවචරයේකු සමන්වාදක වෙන්න ඕනේ අධ්‍යාස හයක් අපි අවසානෙට කතා කළා නෙක්ඛම් අධ්‍යාසය, පවිවේක අධ්‍යාසය, අලෝභ අධ්‍යාසය, අදෝස අධ්‍යාසය, අමෝහ අධ්‍යාසය හා නිස්සරණ අධ්‍යාසය කියන මේ අධ්‍යාස සයෙන් සෑම යෝගාවචරයකම සමන්වාලවර වෙන්න ඕනේ. එතකොට ලෝකේ බුදු වුණු, පසේ බුදු වුණු, මහරහත් වුණු හැමෝම මේ අභ්‍යාස සයෙන් තමයි ඒ தත්වයන් වලටපත් වෙන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුවක් ඔය කියන තුන්තරා බෝධියෙන් විශේෂයෙන්ම රහත් බෝධියෙන් සසරින් ගැලවෙන්න. ඉතින් සසරින් ගැලවෙන්න යන ගමනේදී අපිට මේ කියන අධ්‍යාසහය ජීවිතයට ඕන වෙනවා. ගිය වැඩසටහනේදී අපි නික්කම් අධ්‍යාසය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා කරුණු ගොඩාක් දැනගත්තා. අද තියෙන්නේ පවිවේක අධ්‍යාසය. මේ පවිවේක අධ්‍යාසය සම්බන්ධව කතා කරන්න ඉස්සර වෙලා මේ භාවනාවට උපකාර වෙන විශේෂයෙන්ම අපි ඉරිදා දවසේ පුරුදු පුහුණු කරන භාවනාවට වඩා ප්‍රයෝජනවත් වෙන දහම් කාරණයක් කරුණු කීපයක් අපේ පින්වත්තුන්ට කියලා දෙන්න අදහස් කළා. ඒක හැමෝම හොඳට තේරුම් බේරුම් කරගන්න ඕනේ. ඒක තේරුම් බේරුම් කරගත්තොත් ගොඩාක් ප්‍රශ්න මන හැරිලා යනවා. මොකක්ද සංස්කාර කියන වචනේ. මේ සංස්කාර කියන වචනේ අපි හැමෝම හොඳට තේරුම් ගන්න ඕනේ වචනයක්. අපේ යම් භාවනා වැඩසටහනේදී නිතරම මේ සංස්කාර කියන වචනය කියනවා. මේ සම්බුද්ධ ශාසනයේ සංස්කාර කියන වචනය බොහෝසෙන් භාවිතා වෙන වචනයක් නිවන් ගමනේදී අපි දැනගෙනම ඉන්න ඕනේ කාරණයක්. එතකොට අපි දැන් මේ භාවනා වැඩසටහන් වලදී නිතරම කාය සංස්කාර, වචී සංස්කාර සම්බන්ධව කතා කළා. අධ්‍යාත්මික බාහිර කාය සංස්කාර, වචී සංස්කාර ගැන කතා කළා. ඉඳලා හිටලා මනෝ සංස්කාර, චිත්ත සංස්කාර ගැන කතා කළා. අපේ පින්වත්නි දැන් මේ සංස්කාර කියන වචනේ ගත්තාම මේ වචනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තැන් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ සංස්කාර කියන වචනේ තැන් දෙනවා. හොඳට මතක තියාගන්න තැන් දෙනවා. අපට මුණ ගැහෙනවා. සංස්කාර කියන්නේ මොනවද? හේතුන්ගෙන් සකස් කියලා භාවනාවට සතහනදී දැනගත්තා. අපි අපි අද මේ දැනගන්න යන්නේ දැන් කෙනෙක් අපි වචී සංස්කාර එහෙම නැත්නම් කාය සංස්කාරවල උත්පාද ස්ථಿತಿ භංග ඇතිවීම නැතිවීම මලනවා කියලා එතකොට ධර්මයේ දන්න කෙනෙක් සමහර වෙලාවට ප්‍රශ්නයක් අහන්න පුළුවන් වෙනත් පැත්තකින්. ඒ නිසා මේ කරුණු දෙකම දැනගෙන ඉන්න ඕනේ. තමන් කරන්නේ මොකක්ද? ඒ වගේම ඒ කෙනා අහන ප්‍රශ්නේ මොකක්ද කියන එක සම්බන්ධව දැනගන්න ඕනේ හින්දා. අපේ පින්වත්නි දැන් මේ සංස්කාර කියන වචනේ මම දැන් කිව්වා ධර්මයේ අවස්ථා දෙකක යෙදෙනවා. එකක් තමයි පටිච්ච සමුප්පාද කතාවේදී අවිජ්ජා පච්චයා සංඛාරා කියලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ මේ සංස්කාර කියන වචනේ කතා වෙනවා. පටිච්ච සමුප්පාද ධර්මයේ හැරුණු කොටගෙන මුළු ත්‍රිපිටකය පුරාවටම මේ සංස්කාර කියන වචනය නොයෙක් තැන්වල කතා වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි දැන් පංචස්කන්ධය පෙන්වන තැන මේ සංස්කාර කියන වචනේ එනවා. සබ්බේ සංඛාරා අනිච්චාති කියන තැන මේ සංස්කාර කියන වචනේ එනවා. ඊළඟට අපි සිංහලෙන් පූජා වාක්‍යයක් සජ්ජායනා කළොත් මේ පූජා ද්‍රව්‍ය තව සුළු මොහොතකින් අනිත්‍යත්වයට යනවා වාගේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපි පූජා වාක්‍යෙත් මේක සජ්ජායනා කරනවා. එනිසා මේ සංස්කාර කියන වචනේ අපේ බෞද්ධ ජීවිතේට භාවනා කරන යෝගාවචරයෙකුට විතරක් නෙවෙයි අපේ බෞද්ධ ජීවිතයටත් ගොඩාක් සම්බන්ධ වෙච්ච වචනයක්. මලගෙදරකට ගියත් අනිච්චාවත සංඛාරා කියලා ලොකුවට බෝඩ් එකකුත් ගහලා තියෙනවා පේනවා. ඉතින් ඒ නිසා මේ සංඛාර කියන වචනේ ඇත්තටම ජීවිතේ බොහෝසෙයින් මුණ ගැහෙන වචනයක්. ඒ නිසා මේකේ අර්ථය හොඳට දැනගෙන ඉන්න ඕනේ. තේරුම් අරන් ඉන්න ඕනේ. විශේෂයෙන්ම මේ සමත විපස්සනා භාවනා මාර්ගයේදී නම් මේ වචනේ පිළිබඳ හොඳ පරිචයක් තියෙන්න ඕනේ. මම සරල කාරණා ටිකක් ඉතාම සරලව කෙටියෙන් මේ සංස්කාර කියන වචනය සම්බන්ධව කියලා දෙනවා. මේක අපේ පින්වතුන් හැමෝම මතකේ තියාගන්න. අපේ පින්වත්නි ඉස්සරෝම මේ සංස්කාර කියන වචනේ කොටස් දෙකයි එකක් පටිච්ච සමුප්පාද ධර්මයේ දෙන සංස්කාර කියන වචනය දෙවෙනි එක සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන තැනදී එන සංස්කාර කියන වචනේ ශාසනයේ අනිත් තැන්වල එන වචනේ අපි ඉස්සරෝම ඉගෙන ගමු පටිච්ච සමුප්පාද කතාවේ එන සංස්කාර කියන වචනේ මේක එක වචනයක් වුණාට ආත්පසින් වෙනස් අර්ථ දෙකක් තියෙන වචනයක්. එනිසා මේ වචනේ පටලව ගන්න හොඳ නැහැ. පටිච්ච සමුප්පන්න කතාවේදී අහලා තියෙනවා අවිද්‍යාව හේතුවෙන් සංස්කාර හට ගන්නවා අවිද්‍යාපච්චය සංකාරෝ කියලා. එතන සංස්කාර කියලා කියන එක පෙන්වන්නේ පුඤ්ඤාභි සංස්කාර අපුඤ්ඤාභි සංස්කාර, ආනිඤ්ඤාභි සංස්කාරය කියලා සංස්කාර තුනක් පෙන්වනවා. තව කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා නැත්නම් මනෝ සංස්කාර කියලා තවත් සංස්කාර තුනක් පටිච්ච සමුප්පාද කතාව ඇතුලේ පෙන්වනවා. එතකොට අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංස්කාර කොටස් 6කට බෙදෙනවා. මොනවද? පුඤ්ඤාභි සංස්කාර, අභුඤ්ඤාභි සංස්කාර, ආනෙන්ජාභි සංස්කාර. එහෙම නැත්නම් කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා කොටස් 6කට බෙදෙනවා. ඇත්තටම උතන කොටස් 6කට බෙදුණත් අර්ථ වශයෙන් ගත්තොත් කොටස් 3යි තියෙන්නේ. ඒකේ පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ අහලා තියෙනවානේ ලෞකික කුසල් ගැන. ලෞකික කුසල්. ඒ ලෞකික කුසල් වලට තමයි කුසල චේතනාවලට තමයි මෙතන පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. ලෞකික කුසල චේතනා මොනවද? අභිධර්මයේ ටිකක් ඉගෙන ගන්න අපේ පින්වතුන් සමහරට දන්නවා. නමුත් අනිත් පින්වතුනුත් අහලා තියෙනවා. ලෞකික කුසල චේතනා 8ක් තියෙනවා. කුසල් සිත් 8ක් තියෙනවා. ඒ වගේම රූපාවචර කුසල් සිත් 5ක් තියෙනවා. ඔක්කොම 13යි. මෙන්න මේ කුසල් සිත් ඇති වෙන චේතනා 13ට කියනවා පුඤ්ඤාභි සංස්කාර කියලා. හොඳේ? පුඤ්ඤාභි සංස්කාර කියලා. දැන් ඔයාලා දානයක් දෙනකොට නේ සීලයක් රකින්නකොට මේ හැම වෙලාවෙම සිතේ පහළ වෙන්නේ මේ කියන කුසල චේතනා. මෙවුවා පුඤ්ඤාභි සංස්කාර. මොනවා හේතුවෙන් හටගන්නේ? අවිද්‍යාව හේතුවෙන් හටගන්න පුඤ්ඤාභි සංස්කාර. එතකොට රූපාවචර පඨම අධ්‍යානය, ဒုတိ ය අධ්‍යානය, තතිය අධ්‍යානය, චතුර්ථ අධ්‍යානය, පංචම අධ්‍යානය කියන ඒවා තමයි අරූපාවචර කුසල් සිත් කියලා කියන්නේ. අන්නේ අරූපා රූපාවචර කුසල් සිත් කියන්නේ ඒ රූපාවචර කුසල් සිත් ඒවත් පුඤ්ඤාද සංකාර. තේරුණාද? මතකයිනේ. පුඤ්ඤාද සංස්කාර කියන්නේ මොනවද? කුසල් කාමාවචර කුසල චේතනා කියලා මතක තියාගන්න. කාමාවචර කුසල චේතනා. හොඳේ කාමාවචර කුසල චේතනා. කාමාවචර කුසල චේතනා කියන්නේ ඔයාලට පහළ වෙන කුසල් චේතනාවලට. ඔයාලට පහළ වෙනවනේ නේ දන් දෙන්න හිතෙනවා, සිල් ගන්න හිතෙනවා, බුද්ධ උපස්ථාන කරන්න හිතෙනවා, ගාථා කියන්න හිතෙනවා. ඒ හිතෙන චේතනාවක් තියෙනවනේ ඔයාලටනේ. චේතනා පහළ වෙනවනේ. අන්නේ චේතනා තමයි පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ. ඊළඟට අපුඤ්ඤාවි සංස්කාර. අපුඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ ඔයාලා පව් කියලා අකුසල් කියලා අදහස් කරන චේතනා ටිකක් තියෙන්නේ. නේද? සතෙක් මරන්න හිතෙනවා, හොරකම් කරන්න හිතෙනවා, කාමයේ වරදව හැසිරෙන්න හිතෙනවා, අනිත් කෙනාට බනින්න හිතෙනවා, කේලම් කියන්න හිතෙනවා, පරුස වචන කියන්න හිතෙනවා. මෙහෙම හිතෙන චේතනා තියෙනවනේ. ඉතින් ඔය චේතනා 12ක් තියෙනවා කොටස් වලට බෙදුවොත්. ඉතින් මෙන්න මේ චේතනා 12 අකුසල් සිත් 12 නිසා හටගන්න චේතනා 12ට කියනවා අපුඤ්ඤාවි සංස්කාර කියලා. තේරුණා නේද? අපුඤ්ඤාවි සංස්කාර කියලා. ඊළඟට ආනිඤ්ඤාවි සංස්කාර කියලා කියන්නේ ආනිඤ්ඤ කියලා කියන්නේ හෙල්ලෙන්නේ නැහැ කියන එක. හෙල්ලෙන්නේ නැති කුසලයට තමයි ආනිඤ්ඤාවි සංස්කාර කියලා. ඒ කියන්නේ අරූපාවචර කුසල් සිත් හතරට. අහලා තියෙන ආකාසංචායතනය ආකින්චඤ්ඤායතනය විඥානංචායතනය නේව සංඥා නා සංඥායතනය කියලා මේ අරෝපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. මේ අරෝපාවචර ධ්‍යාන කුසල සිත් හතර තමයි ආනෙන්ජාබේ සංස්කාර කියන්නේ. දැන් එතකොට ඔන්න සංස්කාර වර්ග තුනක් ඉගෙන ගත්තා. දැන් මේ එකක්වත් ඔයාලට භාවනාවට ඕන වෙන්නේ නැහැ. හැබැයි මේක දැනගෙන ඉන්න ඕනේ. ධර්මකාරණ වශයෙන් දැනගත්තොත් ඇති. හොඳේ. එතකොට පුඤ්ඤාභි සංස්කාර කියන්නේ අපට පහළ වෙන ලෞකික අපට පහළ වෙන කුසල් දහම් කරනකොට හා ධානා භාවනා රූපාවචර ධානා භාවනා වඩනකොට සිතේ පහළ වෙන කුසල චේතනාවන් වලට කියනවා පුඤ්ඤාභි සංස්කාර කියලා. ඊළඟට අකුසල් කරනකොට සිතේ පහළ වෙන චේතනාව කියලා කියන්නේ කරන්න හිතෙන බව, කරන්න හිතෙන බව, කරන බව, කරන්න දෙයක් උත්සාහ කරන උත්සාහය අන්න ඒකට තමයි චේතනාව කියලා කියන්නේ. ඒක තේරෙන්න ඕන කෙනෙකුට. ඒතර අකුසල් කරන්න යෙදෙන සිතුවිල්ල, අකුසල් කරන්න යෙදෙන සිත, ඒ චේතනාව අපි අපුඤ්ඤාවි සංස්කාර කියනවා. ආනෙන්ජාපි සංස්කාර කියලා කියන්නේ ඒක අපට ලොකුවට දැනෙන්නේ නැහැ. මොකද අපි ධ්‍යාන වඩලා තව අරූපාවචර ධ්‍යානත් වඩලා නැති නිසා. නමුත් මතක තියාගන්න මේ අරූප්‍ය බ්‍රහ්ම ලෝකවල ඒ කියන්නේ කය නැති හිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝක ගැන අහලා තියෙනවනේ. ඒ කය නැති හිත විතරක් තියෙන බ්‍රහ්ම ලෝකවල යන්න වඩන්න ඕනේ ධානය වගේක් තියෙන වට කියනවා අරූපාවචර ධානය කියලා. ඒ අරූපාවචර ධාන කුසල් සිත්වලට කියනවා ආනින්ජාපි සංඛාර කියලා. ඔන්න පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, ආනින්ජාපි සංඛාර. ඊළඟ වත් තුන ඔන්න ඕක දැන් ගොඩක් වැදගත් වෙනවාලට කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. දැන් මේ වෙනකන් ඔයාලා භාවනා වැඩසටහනේදී ඉගෙනගත්තු එකට වඩා හාත්පසින් වෙනස් සංස්කාරයක් ගැන තමයි දැන් මේ පටිච්ච සමුප්පාද කතාවේදී කියන්නේ. මෙතන වචී සංස්කාර කියලා කියන්නේ කාය සංස්කාර කියලා කියන්නේ දැන් අපි මල් පූජා කරන කුසලේ කරනවා. දන් දෙන කුසලේ කරනවා. ඔයාලට චේතනාවක් විතරක් පහළ වුණාට මල් පූජා කරන්න පුළුවන්ද? බෑ. ඒ මල් පූජා කරන ක්‍රියාව කරන්න නම් කයේ උපකාරයක් ඕනේ. එතකොට කයෙන් මල් අරගෙන ගිහිල්ලා මල් කඩලා ගෙනල්ලා බුදුරජාන් වහන්සේට පූජා කරන්න ඕනේ. එතකොට ඒ සංස්කාරය නැත්තම් ඒ චේතනාව, ඒ කුසල චේතනාව සම්පූර්ණ කරගන්න ඔයාලට කයේ උපකාරය ඕනේ. එනිසා කයේ උපකාරයේ ඇතුව කරන යම් කුසල චේතනාවක් තියෙනවා නම් කරන කුසලයක් නිසා පහළ වෙන චේතනාවක් තියෙනවා. ඒකට කියනවා කාය සංස්කාර කියලා. දැන් ඔන්න මේ මෙතන තමයි මතක තියාගන්න ඕනේ. ඔයාලා දැන් භාවනා වෙනසටහනේදී ඉගෙනගත්තු කාය සංස්කාරය නෙවෙයි මේ කතා කරන්නේ. මොකද මේ ධර්මයේ කාය සංස්කාර දෙතැනක කතා කරන හිඳයි මම මේ කාරණේ කියන්නේ. ඊළඟට වචී සංස්කාර කියලා කියන්නේ දැන් බොරු කියන එක ගන්නකෝ. බොරු කියන එක. බොරු කියන එක අපට චේතනාවක් විතරක් පහළ වුණාට කරන්නේ බෑ. ඒකට වචනේ උපකාරය ඕනේ. වචනේ උපකාරයෙන් කරන යම් අකුසලයක් තියෙනවනම් වචනේ උපකාරයෙන් දැන් ධර්මයේ දේශනා කරන එක ගන්නකෝ. මට මේ හිතුණා කියලා චේතනාව පහළ වුණා කියලා මට බණ කියන කුසලය ධම්ම දේශනා කුසලය කරගන්න බෑ. ඒකට මම වචන භාවිතා කරන්න ඕනේ. එතකොට මේ ධර්ම දේශනාමය කුසල චේතනාව මට නැවත නැවත පහළ කරගන්න මේ වචන උපකාරයි. ඒ නිසා වචනේ උපකාරයෙන් කරන කුසල චේතනාවලට කියනවා අකුසල චේතනාවලට කියනවා වචී සංස්කාර කියලා. පැහැදිලිද? අපැහැදිලි නම් අහන්න. අපැහැදිලි නම් අහන්න. කාය සංස්කාර කිව්වේ කුසල් වේවා අකුසල් වේවා. කය උපකාර කරගෙන කරන යම් කුසලයක් අකුසලයක් තියෙනවා නම් ඒ කුසලය අකුසලය කරන වෙලාවේ සිතේ යෙදෙන යම් චේතනාවක් තියෙනවා නම් කුසල අකුසල චේතනා සමුදායක් තියෙනවා නම් ක්‍රියාව නෙවෙයි. චේතනාව. මේ පටිච්ච සමුප්පාද කතාවේ කතා වෙන්නේ අපි ඈ. එතකොට චේතනාව කුසල චේතනාව වේවා අකුසල චේතනාව වේවා ඒවාට කියනවා කාය සංස්කාර කියලා. පැහැදිලි නේද? වචී සංස්කාර කිව්වේ වචනේ උපකාරයෙන් කරන කුසලයක් හරි අකුසලයක් හරි කරන වෙලාවට ඒ කුසල් අකුසල් කරන්නට සිතේ අපි යොදන උත්සාහය නැත්නම් උත්සාහය කියන්නේ සිතේ යෙදෙන චේතනාවට කුසල අකුසල චේතනාවලට කියනවා වචී සංස්කාර කියලා. ඊළඟට චිත්ත සංස්කාර කියලා කියන්නේ දැන් මෛත්‍රී වඩනකොට කයයි වචනේයි උපකාරෝනේ නැහැ. අපට හිතෙන්ම කරන්න පුළුවන් කුසලයක්. මෛත්‍රී වඩන්න, බුදු ගුණ භාවනා වඩන්නේ, නේද? ධම් ගුණ භාවනා වඩන්නේ. ඉතින් තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරන්න, තව කෙනෙකුට ද්වේෂ කරන්න. මේ වාගේ දේවල් වලට අපට කයවත් සිතවත් ඕනේ නැහැ. චේතනාවෙන්ම මේ අකුසලයේ කරගන්න පුළුවන්. චේතනාවෙන්ම මේ කුසලයේ කරගන්න පුළුවන්. තේරුණාද? එතකොට චේතනාවෙන් විතරක්ම කරගන්න පුළුවන් යම් කුසල අකුසල ධර්ම තියෙනවා නම් ඒ කුසල අකුසල ධර්ම කරනකොට සිතේ පහළ වෙන චේතනාවට කියනවා චිත්ත සංස්කාර කියලා. දැන් පැහැදිලිද? පටිච්ච සමුප්පාද කතාවේදී කියන කාය සංස්කාරයි වචී සංස්කාරයි චිත්ත සංස්කාරයි පිළිබඳව එතනදී කියන්නේ මේ චේතනාව ගැන. අවිද්‍යාව නිසා හටගන්න කර්ම රැස් වෙන කුසල අකුසල චේතනා සමුදාය ගැන තමයි මේ සංස්කාරය කියන වචනයෙන් කියන්නේ. එතකොට ඒවා කය නිසා හටගන්න යම් කුසල අකුසල චේතනා තියෙනවා කාය සංස්කාර. වචනය නිසා හටගන්න යම් කුසල අකුසල චේතනා තියෙනවා නම් ඒවා වාචී සංස්කාර. ඒ වගේම සිතෙන්ම විතරක් හටගන්න යම් කුසල අකුසල ධර්ම තියෙනවා නම් ඒවා චිත්ත සංස්කාර. පැහැදිලි නේද? තව කෙනෙකුට විස්තර කරන්න පුළුවන්. මතකයිනේ? එතකොට පුඤ්ඤාවි සංස්කාර, අපුඤ්ඤාවි සංස්කාර, ආනිඤ්ඤාවි සංස්කාර කියන එකත් ඕකෙම කොටසක්. අර කය, වචනය, සිත සම්බන්ධ නැතුව කෙලින්ම කයින් වේවා, වචනයෙන් වේවා, සිතින් වේවා කොහොම හරි කුසල චේතනාවක් පහළ වෙනවා නම් ඒකට කියනවා පුඤ්ඤාභි සංස්කාර කියලා. අකුසල චේතනාවක් පහළ වෙනවා නම් පොදු ඒකට කියනවා අපුඤ්ඤාභි සංස්කාර කියලා. අර රූපාවචර ධානය කුසල සිත් වලට කියනවා ආනිඤ්ඤාභි සංස්කාර කියලා. අරූපාවචර ධානය කුසල සිත් වලට. එතකොට දැන් මේන්න මේ පටිච්ච සමුප්පාද කතාවේදී අපට මුණ ගැහෙන සංස්කාර අපේ පින්වතුන් දන්නවා. අපේ පින්වත්නි ඔන්න ඔය පටිච්ච සමුප්පාද ධර්මයෙන් තොර වුණාම අයින් වුණාම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල යම් තැනක සංස්කාර කියන වචනේ යෙදෙනවා ඒ හැම තැනම ඔය කියන්නේ මල ගෙදරක තියෙන ඔය සම්දේ සංඛාරානිච්චා කියන වචනේ තන සංස්කාර ඊළඟට ඔයාලා ඔය වන්දනා ගාතාවක පූජා වාක්‍යික කියන අනි සංස්කාර කියන වචනේ. ඊළඟට ඔයාලා සමත භාවනා විපස්සනා භාවනා වඩනකොට ඔයාලට හම් වෙන සංස්කාර කියන වචනේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය ගැන කතා කරනකොට හම් වෙන සංස්කාර කියන වචනේ. ඉතින් මේ මොන සංස්කාර කියන වචනයක් ගත්තත් මේ හැම තැනම කියන්නේ ධර්මතා දෙකක් ගැන මොනවද නාම රූප ගැන මේ ලෝකෙම නාම රූප විතරනේ තියෙන්නේ අයින් අල්ලන්න පුළුවන් රූප ධර්මයි ඊළඟට සත්වයන්ගේ සංසාන තුළ තියෙන පහළ වෙන චෛතසික සිත් ටිකයි සිත් චෛතසික ටිකයි එතකොට නැත්තම් අපි ගත්තොත් සිත් ටිකයි ඒකට කියන නාම ධර්ම කියන ඒතර නාම ධර්මයි රූප ධර්මයි වලට තමයි සංස්කාර කියලා කියන්නේ පැහැදිලිද එතකොට මේ ලෝකයේ රූපයන්ට අයිති වෙන යම්තාක් ධර්මතා තියෙනවා නම් නාමයන්ට අයිති වෙන යම්තාක් ධර්මතා තියෙනවා නම් ඒ ඔක්කොම සංස්කාර. ඒ ඔක්කොම සංස්කාර. එතකොට අපේ පින්වත්නි යම් කිසි ක්‍රියාවක් තියෙනවා නම් දැන් උදාහරණයක් ගත්තොත් මේක මේක සංස්කාරයක්ද නැද්ද? මේ රූප ගොඩක් නේ. මේ රූප පුඤ්ජයක් තියෙනවා. මේ අභ්‍යවකාශයේ පුංචි පුංචි රූප ධාතු ගොඩ ගැහිලා ගොඩ ගැහිලා හැදිච්ච එකක්. එතකොට මේක සංස්කාරයක්. රූප සංස්කාරයක්. එතකොට මේ කොලේ සංස්කාරයක්. මේකේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා දුක්ඛ මේ කොලේ තියෙනවා නෙවෙයි කොලේ කියන්නේ සම්මුතියක් මේ කොලේ සකස් වෙලා තියෙන රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා දුක්ඛ ලක්ෂණය තියෙනවා අනාත්ම ලක්ෂණය තියෙනවා එහෙනම් ත්‍රිලක්ෂණයට ගොදුරු වෙනවා නම් ත්‍රිලක්ෂණය තියෙනවා නම් හේතුන්ගෙන් නම් හට අරගෙන තියෙන්නේ එහෙමනම් මේ සංකත ධර්ම ඔක්කොම සංස්කාර එතකොට ඔළුවේ තියෙන කෙස් ටික සංස්කාරයි සකස්ජා රූප ධර්මයන්ගෙන් සකස් වෙච්ච ඒ රූප කියලා කියන්නේ තව හේතුන්ගෙන් සකස් වෙනවා. ඒවා සංස්කාරය. ඉතින් දුර යනවා සංස්කාරය. එහෙමනම් අර පටිච්ච සමුප්පාද කතාවේදී කියපු පුඤ්ඤාවි අපුඤ්ඤාවි හා ආනිඤ්ඤාවි නැත්තම් කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාර හැරුණාම එතන කිව්වේ චේතනාවනේ හැම වෙලාවෙම. ඒ ටික හැරුණාම අනිත් හැම තැනම අපට හම් වෙන යම් දෙයක් කියනවා නම් ඒ සියල්ල සංස්කාරයි. එතකොට සබ්බේ සංඛාරා කියනකොට අහු නොවන දෙයක් නැහැ. සබ්බේ සංඛාරා කියපුවාම කෙස් ටික අහුවෙන්නේ නැද්ද? අපේ මහත්තුරුන්ගේ වාහනේ අහුවෙන්නේ නැද්ද? අහුවෙනවනේ. ඒ ඔක්කොම සංස්කාර ගණයට අහුවෙනවා. එතකොට අපේ මහත්යාගේ හිතේ පහළ වෙන යම් තාක් චේතනා සමුදායන් තියෙනවා නම්, සිතුවිලි තියෙනවා නම්, ස්පර්ශ තියෙනවා නම්, වේදනා තියෙනවා නම්, ඇලෙන බව, ගැටෙන බව මේ ආදි වශයෙන් නොඑක් දේවල් තියෙනවා නම්, හඳුන ගන්නා බව තියෙනවා නම් මේ රූප දකින බව, ශබ්ද අහන බව තියෙනවනම් මේ ඔක්කොම සංස්කාරය. නිවනින් මෙහා තියෙන සියල්ල සංස්කාරය. එතකොට මේ බුදු සසුනේ යම් තැනක සංස්කාර කියන වචනය අහුනොත් එතනදී අදහස් කරන්නේ මේ නාම රූප ධර්මේවත් මේ සකල සංස්කාර ධර්ම කොටසයි. එතකොට අපි දැන් මේ භාවනා වඩනකොට භාවනා යෝගාවචරයන්ට ඔන්න දැන් අපි එනවා කතාවට. අපිට අවශ්‍ය කතාවට. භාවනා වඩනකොට භාවනා යෝගාවචරයේකු දවසක දැනගන්න ඕනේ සබ්බේ සංඛාරා අනිච්චා කියලා. අනිවාර්යයෙන්ම සකල සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න ඕනේ. එතනින් අපිට ගැලවෙන්න පුළුවන් වෙන්නේ. එතකොට සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි කියලා අපට එකපාරම අවබෝධ කරගන්න බෑ. මොකද මේ ලෝකේ සංස්කාර ගත්තාම විවිධාකාරයි. එනිසා මේ සංස්කාර එකවරම අපට අවබෝධ කරගන්න බැරි නිසා යෝගාවචරයා Tamanට දැනෙන හැඟෙන මට්ටමින් මේ සංස්කාර අල්ලගන්න යනවා. එතකොට අපේ පින්වත්නි දැන් අපි ඉහළට හුස්ම ගන්න එක පහළට හුස්ම ගන්න ක්‍රියාව මේ විශ්ව ලෝකයේ තියෙන දෙයක්ද නැති දෙයක්ද මේ ලෝකයේ මේ හුස්ම ගන්නවා කියන ක්‍රියාව ආස්වාස කරනවා කියන ක්‍රියාව ප්‍රාස්වාස කරනවා කියන ක්‍රියාව අපේ පින්වත්නි මේ විශ්ව ලෝක ධාතුව තුල තියෙන එක. තියෙන එකක් කියන එකෙන් අදහස් කළේ මේක පුංචි පුංචි නාම රූප ධර්මයන් එකට එකතු වෙලා තියෙනවා වාගේ අපට දැනෙන එකක්. සංස්කාර සමුදායක ක්‍රියාවලියක්. එච්චර දුරට යන්න එපා. ඔයාලට දැනෙනවානේ මේ විශ්වය ඇතුලේ, මේ ලෝකය ඇතුලේ මේ හුස්ම ගන්න ක්‍රියාවලිය තියෙනවා කියලා. මේක සිදු වෙනවා කියලා. එහෙමනම් ඒ ක්‍රියාව මොකක්ද? පොදු කුලකයකට දැම්මොත් සංස්කාරය. මේ හුස්ම ගන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකක් අරමුණ ගැන මොකක් තුලද? ඒ හුස්ම ගැනීම ක්‍රියාවලිය දැන් අපි කියවනේ කය ඇසුරු කරගෙන කරන යම් කිසි කුසල අකුසල චේතනා තියෙනවා. ඒකට කාය සංස්කාර කිව්වා අර පටිච්ච සමුප්පාද කතාවේ. දැන් මේ සංස්කාර කතාවේදී සමථ විපස්සනා භාවනා කතාවේදී කය ඇසුරු කරගෙන පවතින යම් රූප ක්‍රියාවලියක් තියෙනවනම් යම් නාම ක්‍රියාවලියක් තියෙනවනම් ඒ සියල්ලම සංස්කාරයි. කය ඇසුරු කරගෙන නිසා ඒකට නමක් දෙනවා කාය සංස්කාර එතකොට කෙනෙක් ඔබෙන් ඇහුවොත් කාය සංස්කාර හුස්ම ගන්න එක කාය සංස්කාරයක්ද? කෙනෙකුට ගහන්න අත උස්සන එක කාය සංස්කාරයක්ද? මේ බණහන්න එන එක කාය සංස්කාරයක්ද යන එක කාය සංස්කාරයක්ද අත උස්සන එක කාය සංස්කාරයක්ද සංඛාර කියලා කියන්නේ ඕක නෙමෙයිනේ චේතනාව නේද කියලා කිව්වොත් අපි ගන්නන්නේ භාවනා ගුරුවරු ඔබ අත උස්සන ක්‍රියාවලිය අත උස්සන්න පටන් ගත්තා අත උස්සනවා අත උස්සනවා අත උස්සලා ඉවරයි අත ඉස්සීම නැමැති කාය සංස්කාරය ඉපදුනා අත ඉස්සලා නතර වෙනකොට ඒ කාය සංස්කාරය නිරුද්ධ වුණා. මේ කාය සංස්කාරය කියන්නේ අත උස්සන ක්‍රියාවලිය. තේරුණා නේද? ඒ කාය සංස්කාරය අනිත්‍ය වශයෙන් දකින්න කියලා උගන්වනවා. ඇයි අපට එකපාරම පේනවද රූප උපදින හැටි බිඳෙන හැටි? අපට පේනවද සිත් ඉපදෙන හැටි බිඳෙන හැටි? කාට හරි පේනන කෙනෙක් ඉන්නවද? නෑ. එහෙම අහුවෙන්නේ නෑ අපට. එකපාරම. එහෙම හොයන්න බෑ අපට. එනිසා අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් යෝගාවචරයේකෝ තමන්ගේ දැනෙන මට්ටමින්ම මේ සංස්කාර සම්මර්ෂණයට බහින්න ඕනේ. ඒ නිසා තමයි යෝගාවචරයේකට කියලා දෙන්නේ මේ සංස්කාර පරම්පරා. තේරුණා සංස්කාර පරම්පරා එකට අරගෙන එක සංස්කාරයක් කියලා හිතාගෙන ඒ සංස්කාරය ඉපදෙනවා විදෙනවා අනිත්‍යයි කියලා මනස්කාර කරන්නේ. තේරුණාද? එතකොට කකුල පොළවේ තියෙනකොට පොළවේ කකුල ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශය කියන එක සංස්කාරයක්ද නැද්ද? ඒක සංස්කාරයක්. ඇයි සංස්කාරයක් කියන්නේ? හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්. ඒක මානසික ක්‍රියාවලියක් නැත්තම් නාම ධර්ම ක්‍රියාවලියක්. එතකොට යමක් නාමයට අයිති නම් ඒක සංස්කාරයක්. ඕනනම් තව පෙන්වන්නත් පුළුවන්. සංස්කාර ස්කන්ධය පෙන්වන තැන වේදනාවයි සංඥාවයි හැර ඔය ස්පර්ශ ආදී සියලුම චෛතසික ධර්ම ඔක්කොම සංස්කාර වලට දාලා බුදුරයන් වහන්සේ පෙන්නේ. ඒ නිසා ස්පර්ශය කියන්නේ සංස්කාරයක්මයි. ඒක ආයේ කිසි වෙනසක් නැහැ. එතකොට මේ විදිහට කය නිසා හටගන්න යම් තාක් නාම රූප ධර්ම ක්‍රියාවලි තියෙනවා නම් ඒ සියල්ලම කාය සංස්කාරයි. වචනය නිසා හටගන්න යම් නාම ක්‍රියාවලියක් යම් රූප ක්‍රියාවලියක් තියෙනවා නම් ඒක වචී සංස්කාරයි. එතකොට අපි වචනයක් කියනකොට, ශබ්දයක් පිට කරනකොට ඒ ඔක්කොම වචී සංස්කාරයි. ඊළඟට කයේ උපකාරයක් නැතුව, මනසේ උපකාරය, වචනේ උපකාරයක් නැතුව මනසින්ම හටගන්න යම් ක්‍රියාවලිය තියෙනවා නම් ඒවා චිත්ත සංස්කාරයි. මොනවද? දැන් මෛත්‍රී කරන්න හිතෙනවා. කෙනෙකුට තරහ කරන්න හිතෙනවා. ඔන්න සිතුවිලි පහළ වෙනවා. අහට යන්න හිතෙනවා. මෙහෙට යන කයෙන් වචනයෙන් ක්‍රියා කරන්නේ. නමුත් භාවනා කර කර ඉන්නකොට එක එක සිතුවිලි පහළ වෙනවා. ඉතින් මේ පහළ වෙන හැම සිතුවිල්ලක්ම හැම මනෝභාවයක්ම මනෝ සංස්කාරයි. ඒවා නාම ධර්මනේ. ඔව්. හ්ම්. ඔව්. චිත්ත සංස්කාර සිද්ධ වෙනවා. ඔව් අභිමහත්ය ඔව් ඔව් එතකොට යම් කිසි කුසලයක් හෝ අකුසලයක් හෝ කරන්න යම් කිසි චේතනාවක් පහළ වෙනවා නම් ඒ චේතනාව තුළ අපට නැවත කර්මයක් සකස් වෙලා නැවත භවයක් සකස් වෙලා සංසාරේ යනවනේ ඒ නිසා ඒ සංසාරේ සකස් කරන කුසල අකුසල චේතනා සමුදාය මෙහෙම කරලා අරගෙන පටිච්ච සමුප්පාද කතාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. හරිනේ? එතකොට අපි මේ නිවන් දකින්න යන මේ සියලු සංස්කාර අනිත්‍යයි කියලා දකින්න යන ගමනේදී ඔය චේතනාව විතරක් අල්ලලා මදි. මේ තුන් ලෝකයේ තියෙන සකල සංස්කාරයන්ම අල්ලන්න ඕනේ. ඒ සකල සංස්කාර චේතනාව විතරක් අනිත්‍ය කියලා දැක්කා කියලා පටිච්චසමුප්පාද කතාවේ පෙන්නපු මේ චේතනාව විතරක් පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියන මේ සංස්කාර ටික විතරක් අනිත්‍යයි කියලා දැක්කා කියලා අපිට සසරින් ගැලවෙන්න බෑ. තේරුණාද? සියලු සංස්කාරයෝ මේ තුන් ලෝකේ තියෙන සියලු සංස්කාරයෝම අනිත්‍යයි කියලා දකින්න ඕනේ. තේරසාප මහත්තයා දැන් අපි ඉස්සරෝම භාවනා වඩනකොට ඉස්සරෝම වෙන වෙනම කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර බලනවා. පස්සේ අපේ මහත්තුරුන්න පුළුවන් වෙනවා ඔන්න දැන් මට කකුල උස්සන්න හිතෙනවා. ඒ හිතෙනවා කියලා කියන්නේ චිත්ත සංස්කාරයක්. අන්න චිත්ත සංස්කාරය හිතුණා. පහළ වුණා. ඊළඟට කකුල දැන් උස්සන්න ඕනේ කියලා හිතෙන චිත්ත සංස්කාරය පහළ වුණා. දැන් කකුල උස්සනවා කියන්නේ රූප ක්‍රියාවලියක්. කකුලේ ක්‍රියාව. සිතුවිල්ල චිත්ත සංස්කාරයක්. කකුලේ ක්‍රියාව රූප ධර්මات එක්කනේ සම්බන්ධ මේ භෞතික අල්ලන්න පුළුවන් දේවල් එක්කනේ සම්බන්ධ. ඒක රූප ක්‍රියාවලියක්. එහෙනම් ඒක කාය සංස්කාරයක්. කකුල උස්සලා ගෙනියනවා කියන ක්‍රියාව කාය සංස්කාරයක්. එතකොට ආපහු කකුල තියන්න හිතෙනවා කියන එක ආය චිත්ත සංස්කාරයක්. ආපහු කකුල තියෙන ක්‍රියාව භෞතික ක්‍රියාව කාය සංස්කාරයක්. මෙහෙම චිත්ත සංස්කාර, කාය සංස්කාර ඇති වෙනවා, නැති වෙනවා කියන බව නුවණින් දකින්න ඕනේ. ඒක භාවනාව දියුණු වෙනකොට අපිට එකවරම මොන පහළ වෙන කාය, වචී, චිත්ත සකල සංස්කාරම දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක භාවනාව දියුණු වෙනකොට එන එක. එතකොට අපි ඉස්සරෝම කරන්නේ ওই වචේ සංස්කාරය දකිනවා, වචන කතා කරනෙව්වා, ඊළඟට කකුල් උස්සනෙව්වා, ගෙනියනෙව්වා, ඊළඟට පොළොවේ තියෙනකොට ඇති වෙන ස්පර්ශ මේ හැමදේම සංස්කාර වශයෙන් මනසිකාර කරලා එකින් එක එකින් එක සංස්කාර අල්ලගෙන අවසානයේදී සකල සංස්කාරයෝ ටිකම අල්ලගෙන මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා එකවර දකින ඥාන දර්ශනයකට ඇති වෙනවා. ඕක දැන් ගන්න බුදුගුණ භාවනාව ගැන මං කියලා දුන්නු කොටසට. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එක එක ගානේ වෙන වෙනම මනසිකාර කරන්න කිව්වා. මේ මනසිකාර කරගෙන කරගෙන යනකොට හැම බුදු ගුණයක් ගැනම ඇති වෙන හටපාඩම් විල්ල හෝ ධර්මයේ බුදු ගුණවල දැනීම හෝ මතකය හෝ නෙවෙයි වැදගත්. ඒ ඒ බුදු ගුණය මනසිකාර කරනකොට සිතේ පහළ වෙන හැඟීමයි වැදගත්. අරහං කියනකොට සිතේ පහළ වෙන හැඟීම මතකනේ මං කියලා දුන්නා. පහළ වෙන හැඟීම. එතකොට සම්මා සම්බුද්ධයි කියනකොට සිතේ පහළ වෙන හැඟීම. ඒ වගේම මහත්තයා මේ පුංචි පුංචි සංස්කාර කොටස්, කාය සංස්කාර කොටස්, කකුල උස්සන සංස්කාරය. ඊළඟට කකුල ගෙනියන සංස්කාරය, කකුල තියෙන සංස්කාරය, පොළවේ ස්පර්ශ වෙන සංස්කාරය. ඊළඟට කකුල උස්සන්න හිතෙන සංස්කාරය, ගෙනියන්න හිතෙන සංස්කාරය, තියන්න හිතෙන සංස්කාරය. ඊළඟට ස්පර්ශය දැනෙන සංස්කාරය, ස්පර්ශය හඳුනා ගන්න සංස්කාරය. මේ ඔක්කොම තේරෙනවද මේ ඔක්කොම සංස්කාර. මේ සංස්කාර ඔක්කොම නැවත නැවත නැවත නැවත වෙන් වෙන්ව බලාගෙන යනකොට දැනෙනවා පහළ වෙන තාක් සංස්කාර තියෙනවා නම් පහළ වෙන තාක් සංස්කාර තියෙනවා නම් ඒ සියල්ලම ඉපදෙනවා මිදෙනවා කියන අවබෝධයක් හැඟීමක් නුවණක් හිතේ පහළ වෙනවා මේ නුවණවල ටික එකින් එක එකින් එක ඇති කරගෙන ඇති කරගෙන යනකොට දවසක මේ නුවණවල ටික ඔක්කොම එකට එකතු වෙලා අර බුදු ගුණ අනන්තයි කියන හැඟීමක් ඇති වෙන්නේ දවසක. ආන් මේ වාගේ මේ සකල සංස්කාරයෝම අනිත්‍යයි කියන නුවණක් පහළ වෙනවා. ඒ නුවණ පහළ කරගන්න වෙන වෙනම වෙන වෙනම මේ සංස්කාර අපි මනසකාර කරන්න ඕනේ. ඒ නිසා මේ භාවනාවේදී අපි මනසිකාර කරන සංස්කාර පිළිබඳ මම හිතන්නේ දැන් තේරෙන්න ඇති. මම මේ කතාව කිව්වේ ඔයාලා ධර්ම දේශනත් අහනවානේ. දැන් මේ භාවනාව මම කියලා දෙන භාවනාව විතරක් නෙමෙයි ඔයාලා කරන්නේ. ඔයාලා බණත් අහනවා. බණ පොතුත් කියවනවා. තව බොහෝ ධර්මයක් ඉගෙන ගන්නවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ ස්පර්ශය සංස්කාරයක් කියලා කියලා දුන්නා. මේ හුස්ම ගන්න එක සංස්කාරයක් කියලා කියලා දුන්නා. කටෙන් වචන පිට කරනකොට ඒ ශබ්ද සංස්කාරයක් කියලා කියලා දුන්නා. එතකොට මෙව අර ධර්මකාරණත් එක්ක ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. අන්නේ ප්‍රශ්නේ විසඳන්න තමයි මේ සංස්කාර පිළිබඳ යම් කුංචි දැනුමක් ඇති කරන්න මේ කාරණාව ඔබට කියලා දුන්නේ. දැන් තේරුණාද? හරිනේ නේද? ඒ නිසා ඔබ කරන්නේ මොකක්ද කියන කාරණේ හැම වෙලාවෙම නුවණින් දැනගෙන ඉන්න ඕනේ. නිසා ධර්මයත් එක්ක පටලව ගන්න යන්න එපා. ඒක කාරණා දෙකක්. හොඳයි ඉතින් එහෙමනම් ඔය සංස්කාර සම්බන්ධව මම කියපු එකේ මොන හරි අහන්න තියෙනවද? අපේ මෑණිවරුන්ට ගොඩක් ඔතන වැදගත් වෙන්නේ මම භාවනාවේදී භාවනා කරනකොට අර කියලා දෙන සංස්කාර කොටසක් තියෙනවා වචී සංස්කාර, මනෝ සංස්කාර, කාය සංස්කාර කියලා. එතකොට කවුරු හරි ඔයාලා වචේ සංස්කාර කියලා කියනකොට කවුරු හරි තර්කයක් ගේන්න පුළුවන් වචේ සංස්කාර කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මෙන්න මේ සිත කරන වචනය කරන කොටගෙන කරන යම්කිසි කුසල අකුසල චේතනාවටයි සංස්කාර කියලා කියන්නේ නැතු ඔය ශබ්දයට ඔය රේඩියකින් හරි ඇහෙන නැත්නම් අපේ කටෙන් හරි පිට වෙන ඔය ශබ්දේ සංස්කාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ කියලා කෙනෙක් තර්කයක් ගේන්න පුළුවන් තේරුණාද ආන්නේම තර්කයක් ගෙනාවොත් ඔයාලට හිතෙන්න පුළුවන් මන පොතේ පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පටිච්ච සමුප්පන්න කතාවේදී හැමතැනම ওই සංස්කාර පෙන්වනකොට ওই විදිහටනේ පෙන්වලා තියෙන්නේ. එතකොට මේ බණ පොතේ මෙන්න රේරුකාණ ස්වාමීන් වහන්සේගේ පොතේ ඊළඟට මෙන්න මේ බණ පොතේ මෙන්න ත්‍රිපිටක ධර්මයේ මෙන්න බුදුරජාණන් වහන්සේගේ සූත්‍රේ හැමතැනම සංස්කාර කියන වචනේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන වචී සංස්කාරය කියන්නේ ඔය ශබ්ද නෙවෙයි වචී සංස්කාරය කියලා කියන්නේ මෙන්න මේ වචනය කරනකොටගෙන කුසලයක් අකුසලයක් කරනකොට හටගන්න චේතනා සමූහයයි කියලා කෙනෙක් කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ඔයාලා තර්ක කරන්න යන්න එපා. ඔයාලා දැන් දන්නවා ඒ දහම් කාරණේ දැන් දන්නවා ඔයාලා. නිසා ප්‍රශ්නයක් නැහැ. ඊළඟට අපි කරන්නේ මොකක්ද කියලත් දැන් ඔයාලා දන්නවා. අපි කරන්නේ සබ්බේ සංඛාරා කියන තැන බුදුරජාණන් වහන්සේ පෙන්නපු සංස්කාර ධර්මය අවබෝධ කරගෙන සසරින් ගැලවෙන්න හදන ක්‍රියාවලිය. නිසා කවුරු හරි එහෙම කිව්වොත් බනකට හරි ඇහුනොත් ගැටෙන්න එපා. ඔබ කරන භාවනා කර්මය ගැන සැක ඇති කරගන්නත් එපා. එහෙම නේද? නිසා මෙන්න ඒ හේතුව නිසා තමයි මම මේ කාරණේ පෙන්නලා දුන්නේ. නිසා මම හරි භාවනා කමඨහන් දෙන ගුරුවරයෙක් හරි ඔබට කිව්වොත් අත උස්සන එක කාය සංස්කාරයක් කිව්වොත් ඔබ කතා කරන වචන, ඒ වගේම ඔබට බාහිර ලෝකයෙන් ඇහෙන කුරුළු ශබ්ද, කාක්කගේ ශබ්ද, ඊළඟට සත්තුන්ගේ ශබ්ද, ඊළඟට මේ එක එක බහන් එකට ගැටෙන ශබ්ද, මේ ඔක්කොම සංස්කාර කියලා කිව්වොත් ඒක ඇත්තමයි. ඒක සංස්කාර තමයි. මොකද සබ්බේ සංඛාරා කියන තැනට ඒ සියල්ල හොඳයි අපේ පින්වත්නි එතකොට පවිවේකජ්ජාසය අද අපි කතා කරන්නේ පවිවේක අධ්‍යාසය. පවිවේක අධ්‍යාසය කියන්නේ මේ භාවනා කරන යෝගියෙක් ගාව තියෙන්න ඕනේ අධ්‍යාසයක්, අදහසක්, චේතනාවක්. පවිවේක කියලා කියන්නේ විවේක ගැනීමේ අදහස. තියනවාද විවේක ගැනීමේ අදහසක් එහෙම? බලමුකෝ මොකද්ද කියලා. විවේකයට ඇති කැමැත්ත යෝගාවචර කෙමේ විවේක ගන්නා අදහස් ඇත්තේ විය යුතුය. පුත්තධාර ඥාති හිත මිත්‍රාදීන් පිරිවරාගෙන ඔවුන් මැද විසීමේ දොස් දකින්න ඕනේ යෝගාවචරේ. විවේක අධ්‍යාශ ධාතුව సంతානියේ නැති පුද්දෝවරු ඥාති හිත මිත්‍රාදීන් සේවක කාරකාදීන් හැමදේම පිරිවරාගෙන ඔවුන් එක්ක ඇලෙමින් ගැටෙමින් සිනාසෙමින් කතා කරමින් උත්සව පාත්වමින් ඉන්නට තියෙන ආශාව, ඉන්නට තියෙන තෘෂ්ණාව సంతානයේ තියෙනවා නම් අන්න ඒ කෙනාට පිරිසෙන් බැහැර වෙලා විවේක ගන්න බෑ. දරුවෝ ටික දාලා ගියාම නෑ නෝනයි දරුවෝ ටික ලංකාවට ගියාම ඕන් දැනෙනවා නම් කුද්දුම පාළු ගතියක් ඉපා වෙන ගතියක් දැනෙනවා නම් ඒ කියන්නේ පවිවේක අධ්‍යාසයේ චිත්තසංතාන තුළ දියුණු වෙලා නෑ කියන එක. තේරුණාද? තිරිසෙන් වෙන් වෙලා, බුද්ධෝවරුන්ගෙන් වෙන් වෙලා, අරමුණු වලින් වෙන් වෙලා, පැත්තකට වෙලා විවේක ගන්නට සිතේ යම් කැමැත්තක් තියෙනවා නම් ඒ විවේකය තුළ සතුටු වෙන්න පුළුවන් නම් මහත්තයා මෙතන මේ කියන්නේ කායික විවේක ගැන නෙවෙයි මෙතන මේ කියන්නේ මානසික විවේක ගැන එතකොට කායිකව කොහොමත් විවේක වෙන්න ඕනේ මානසික විවේකෙත් ඇති වෙන්න ඕනේ අන්නේ කායික මානසික විවේකයේ යමෙකුට ප්‍රියයි නම් කැමති නම් ඒකට කියනවා පවිවේක අධ්‍යාසය කියලා. දැන් බලන්න මේ අධ්‍යාසය පුරුදු පුහුණු කරලා තිබ්බේ නැත්නම් සැනසille මැරෙන්නවත් බෑ. දරුවෝ ළඟ පේන්න නැත්නම් මුණුබුරෝ ළඟ පේන්න නැත්නම් ආ රට ඉන්න දුව ආවද අහර අසවල් ගමේ ඉන්න පුතා ආවද මට ඒ දුව බලන්න ඕනේ මට ඒ පුතා බලන්න ඕනේ කියලා යම් කෙනෙක් කෑ ගහනවා නම් කියනවා නම් ඒ කියන්නේ මේ පවිවේකඥාසය කියන එක හිතේ පුරුදු පුහුණු කරලා නැහැ කියන එක. මේ පවිවේකඥාසය යමෙකුගේ චිත්ත සංතාන තුළ නැත්නම් ඔහු නිවනින් බොහෝ දුරයි. දවසක මේ පරම විවේකයට අපිපත් වෙන්න බෑ. දවසක දරුවෝ අතහරින්න ඕනේ. දවසක නෝන ස්වාමියා අතහරින්න ඕනේ. බාහිර වස්තු අතහරින්න ඕනේ. සිතේ ඒ ඒ දේවල් එක්ක වෙන්න තියෙන කරන්න තියෙන ඒ ආශාවල් අතහරින්න ඕනේ. අතහැරලා පරම නිවීමට, පරම සැනසීමට, පරම විවේකයටපත් වෙන්න ඕනේ. ඒපත් වෙන්න නම් මේ අධ්‍යාසයේ චිත්තසංතානෙ වැඩෙන්න ඕනේ. මේක අපේ පින්වත්නි ආත්මිකින් දිහකින් කරන්න පුළුවන් එකක් නෙවෙයි. මෙන්න මේ පවිවේක අධ්‍යාසයේ හිතේ නැති අයට තමයි සිල් ගන්න ඉන්න බැරි. එයාලට මේ තමන් කරන රස්සාවෙන් වෙන් වෙලා ඊළඟට ගෙදර වැඩ කටයුතු වලින් වෙන් වෙලා ඊළඟට කරන ඔය අමුදරුවොත් එක්ක එකට ඉන්න එකකින් වෙන් වෙලා ඥාති හිත මිත්‍රාදීන්ගෙන් වෙන් වෙලා ඒ සිතේ තෘෂ්ණාව ඇති කරවන රාග දේශ මොහ ඇති කරවන ක්‍රියාවලින් වෙන් වෙලා පන්සලට ඇවිල්ලා දවසක් ඉන්න බෑ. ඇයි ඉන්න බැරි? එයාගේ චිත්ත සංධානයේ තියෙන තෘෂ්ණාව අර විවේකයට නොකැමැති බව කාමයට එක්ක එක් වෙන්න තියෙන ආසාව රූප දකින්න, ශබ්ද අහන්න, ගඳ සුවඳ ආග්‍රහණය කරන්න, පිරිසත් එක්ක හැණී ගැනී කටයුතු කරන්න තියෙන මේ තෘෂ්ණාව විසින් මෙහෙवला ඒ පුද්ගලයා අරගෙන යනවා ඒ කට්ටිය ගාවට. එයාට ඇවිල්ලා සිල් සමාදන් වෙලා ඉන්න බෑ. ඒක එයාලගේ දෝෂයක් නෙවෙයි. සංසාරෙදී මෙන්න මේ පවිවේක අධ්‍යාසය ඔවුන්ගේ චිත්තසංතාන තුළ වැඩිලා නැහැ. එනිසා යාලා විවේකයක් හදාගන්න කැමති නැහැ. විවේකයක් හදාගන්න කැමති නැහැ. සිල් ගන්න අයයි සිල් නොගන්නේ අයයි දෙගොල්ලම එකම ජොබ් එක කරන්නේ. එකම වැඩ ටිකක් gedera තියෙන්නේ. සිල් ගන්න කෙනාටයි සිල් නොගන්න කෙනාටයි 아무තු වැඩ නැහැ මේ මනුස්ස ලෝකේ. කවුරු හරි කියනවා නම් අරයලට නම් වැඩ නැහැ. ඒ නිසා යාලා සිල් ගන්න පන්සල් යනවා අපට වැඩ තියෙනවා. ඒක පට්ටපල් බොරුවක්. එයාලට තියෙන වැඩ ටිකම තමයි අර සිල් ගන්න අයටත් තියෙන්නේ. හැබැයි සිල් ගන්න අය විවේකය හදාගන්න කැමති. කැමති නිසා එයාලා කොහොම හරි එයාලගේ කැපකිරීමක් කරලා අර වැඩ ටික කලමනාකරණය කරගෙන කොහොම හරි ඊළඟ ඉරිදා වෙනකොට විවේකී හදාගන්නට උත්සාහවත් වෙනවා. ඒ උත්සාහවත් වෙන්නේ මේ හිත ඇතුලේ තියෙන පවිවේකඥාසය වැඩ කරන්න ගන්නවා. සතිය පුරාම වැඩ කරනවා. සතිය පුරාම වැඩ කළ පන්සලට යන්න, මුදුන් වඩින්න, භාවනා කරන්න, මේ දහම් වැඩසටහනකට සම්බන්ධ වෙන්න කාලේ හදා ගන්නවා යා. ඒ කාලේ හදාගන්නේ පවිවේකඥාසයේ චිත්තසංතානෙ තියෙන නිසා. අපේ මහත්තයා මේ පවිවේකඥාසය කියලා කියන්නේ බෝධිසත්ව අධ්‍යාශයක්. මහා බෝසතාණන් වහන්සේලා මේ අධ්‍යාස හයෙන්ම සමන්වාගත වුණා. ඒ අධ්‍යාස උන්වහන්සේගේ సంతානෙ තිබු නිසා තමයි පුංචි අරමුණක් ඉදිරිපත් වුණු ගමන් අබුදරුව අතහැරලා රට රාජ්‍ය අතහැරලා සිටු සම්පත් අතහැරලා කංගාල ගිහිල්ලා හිරසු පෞජ්‍යාවෙන් මහාන වුණේ. ඒවා අතහැරලා දන් දෙන්න පුළුවන් උනේ මේ පවිවේක ඥාස උන්වහන්සේගේ සිතේ තිබුණා. අය නිකන් නෙවෙයිනේ. ලස්සන බිරින්දෑවරු 1000ක් විතර අතහරින්නේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි. රජවරු වෙලා ඉන්නකොට අන්තපුරයක්ම ඉන්නවා. එතකොට කුමාර කුමාරිකාව දරුවෝ ගොඩාක් ඉන්නවා. මුළු රාජ්‍යයක්ම තියෙනවා. ඉතින් ඒ සියල්ල එක්ක කටයුතු කිරීමට වඩා වනගත වෙලා ගහක් මුලට වෙලා විවේකීව ඉන්න එක සැපයි කියලා ඒකට සිත නැමෙනවා මහබෝසතාණන් වහන්සේ. ඒ සිත නැමෙන්නේ මේ පවිවේක අධ්‍යාසයේ සිත సంతානේ තියෙන නිසා. එහෙම නේද? එතකොට ඔන්න මේ යෝගාවචර වුණු අපේ චිත්ත සංතාන තුළ මේ පවිවේක අධ්‍යාසය කොච්චර තියෙනවද කියලා අපිට හිතාගන්න පුළුවන්. සැබවින්ම ඔයාලා හැමෝම භාවනා කරන්න සිල් සමාදන් වෙන්න ඒ නිසා ඔයාලා හැමෝගෙම චිත්ත සංතාන තුළ අන් අයට වඩා වැඩි වැඩිච්චි පවිවේක අධ්‍යාසයක් චිත්ත සංතාන තුළ තියෙනවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ඔයාලට පුළුවන් කොච්චර වැඩ කටයුතු ඔයාලටත් හෙට දවසේ නැත්නම් හෙට අනිද්දා ඉරිදා දවසේ ඔයාලටත් තියෙන එකම නිවාඩුව මොකද හැමෝටම ඔයාලට විතරක් සතියක් නිවාඩු නැහැ හැමෝටම තියෙන එකම නිවාඩුවක් මේ රටේ. එතකොට ඔයාලටත් මේ නිවාඩු දවසේ සතියෙම කරගන්න බැරි වෙච්ච gedara වැඩ තියෙනවා. සතියෙම කරගන්න බැරි වෙච්ච යුතුයකම් තියෙනවා. අද දවසේ දවල් කාලේ ගෙදර ඉඳලා අම්මට කතා කරන්න ඕනේ තාත්තට කතා කරන්න ඕනේ එයාලගේ සැප දුක හොයලා බලන්න ඕනේ ඥාතීන්ට කතා කරන්න ඕනේ ඊළඟට ගෙදර දොරේ අඩුපාඩු ටික සකස් කරගන්න ඕනේ කඩවල් වලට යන්න ඕනේ ඉතින් මෙහෙම ඔයාලටත් ඔක්කොම වැඩ ටික තියෙන අඩුවක් නැතුව හැබැයි ඔයාලගේ චිත්තසංතානයේ අනිත් අයගේ වාගේ නෙමෙයි මේ පවිවේකජාසය බලවත්ව තියෙනවා ඒ නිසා ඔයාලා කැමති ඒ වැඩ ටික පස්සට දාලා හෝ ඒ වැඩ ටික විවේකේ තියෙන අනිත් අවස්ථාවල කරගෙන හරි යම් වැඩ කොටසක් කැප කරලා හරි ඇවිල්ලා මෙතන විවේකීව භාවනා කරන්න. ඒ පන්සලේ ගත කරන විවේක කාලයට සිතේ පුදුම සතුටක් ඇති වෙනවා. කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත නැත්තම් එන්න බෑනේ. ඒ නිසා ඒ කැමැත්ත ඇති වෙන්නේ මෙන්න මේ පවිවේකඥාසය චිත්ත සංධාන තුළ තියෙන නිසා. ඔය පවිවේක අධ්‍යාසයේ චිත්තසංතාර තුළ නැත්තම් මේ පන්සල හිරගයක් වගේ. දන්නවද? පන්සලට ආවොත් අඩිය තියාගෙන ඉන්නේ කොයි වෙලාවෙද දුවන්නේ කියලා. බලන්නකො සමහර පුද්ගලෝ එහෙමයි. ඒ කාගවත් දෝෂයක් නෙවෙයි. ඒ කෙනා කෙනාගේ සංසාරේ ධර්මතා වැඩිලා තියෙන හැටි. එයාට මේක ඇතුළ නිකන් බොහොම හිරගයක් වාගේ. ඉතින් කොයි වෙලාවෙද පන්සලේ ගේට්ටුවෙන් එළියට දුවලා හෝටලයකට යන්නේ, දරුවොත් එක්ක ඉන්නේ, පාරේ තොටේ යන්නේ, විනෝද වෙන්නේ කියන මානසික මට්ටමකම තමයි හැම වෙලාවෙම ඉන්නේ. අර පන්සල ඇතුලේ සතුටක් නැහැ. මොකොත් නැතුව ස්වාමීන් වහන්සේ ගාවට වෙලා ඉඳගෙන මේ බණපදයට සවන් දීගෙන ඉන්නකොට රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, දරුවෝ නැහැ, මුණුබුරෝ නැහැ මේ මොකුත් ඉන්නේ නැහැ. ඉතින් මේ පරම විවේකයට සිත ඇලෙන්නේ නැහැ. සිතේ සතුටක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බණ පටන් ගන්නකොට භාවනාව පටන් ගන්නකොට සංගල යනවා. මේ දෝෂයක් නෙවෙයි අපේ පින්වතුනි. ඒක අපිටත් සමහර වෙලාවට තියෙනවා. ඒ යන්නේ පවිවේකජ්ජාසයේ චිත්තසංතාන තුන නැති හින්දා. දන්නවා. පවිවේකජ්ජාසයේ තියෙන කෙනාට ඒ ගිහිල්ලා දනුමුරු බුරොත් එක්ක ඔට්ටු වෙනවට වැඩිය ඒක මහා වදයක් වගේ තේරෙයි. ඊට වැඩිය මේ පන්සලේ මේ ඉඳගෙන බණ ටිකක් අහන එක, මේ බුදුන් ටිකක් වඩින එක, ස්වාමීන් වහන්සේ නමක් එක ටිකක් කතා කරන එක පුදුම සතුටක් තියෙනවා යාළුවට. අර කට්ටියත් එක්ක ගිහිල්ලා ඔට්ටු වෙනවට වැඩි. මේ පරිවේක අධ්‍යාසයේ චිත්ත සංකාරේ තියෙන නිසා. ඒ නිසා අපේ සින්වතුන් තම තමන්ගේ චිත්ත සංතාන තුළ මෙන්න මේ කියන පරිවේක අධ්‍යාසය තව තවත් දියුණු තියුණු කරගන්න ඕනේ. විවේකයට සිත අලව ගන්න ඕනේ. ඒ විවේකය පුරුදු පුහුණු කරගන්න ඕනේ. දවසකට දෙතුන් විටක් හරි කාමරයකට වෙලා දොර වහගෙන පැයක් දෙකක් සතුටෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. එහෙම බලන්න පුළුවන් වුණොත් තමයි දවසක අපට සැනසille මැරෙන්න පුළුවන් වෙන්නේ. දන්නවද? කාමරේ කියලා දොර වහගෙන ඉන්නකොට නෑ අම්මට කතා කරන්න ඕනේ, තාත්තට කතා කරන්න ඕනේ, යාළුවාට කතා කරන්න ඕනේ කියන සිතුවිලි එනවා මේ තෘෂ්ණාව. සිතුවිලි ඇති කරනවා. එතකොට අන්න මගේ පවිවේකජ්ජාස අධ්‍යාසයේ නැත්තම් නිර්වාණ ගමනෙන් මම බැහැර කරන්නට ඔන්න මට තෘෂ්ණාවක් පහළ වෙනවා. කියලා ඒක නුවණින් දැනගෙන තෘෂ්ණාවක් තෘෂ්ණාවක් ආසාවක් ආසාවක් කියලා ඒ පහළ වෙන චිත්ත සංස්කාරය ඒ සිතුවිල්ල මානසිකාර කරලා ඒක නැති කරගන්න ඕනේ. නැති කරගෙන බලනවා උපරිමෙන්ම පැයක් එකමාරක් හරි තනියෙන් ඉන්න පුළුවන්ද කියලා. හැමෝටම බෑ. සමහර වෙලාවට පුළුවන් ඉන්නේ. හැමෝටම බෑ. ගිහිල්ලා ආරණ්‍ය සේනාසනයක ඈත කුටියක ඉඳෙව්වොත් එහෙම සතියක් යනකොට අංගොඩ තමයි අරගෙන යන්නේ. පිස්සු හැදෙනවා. ඉන්න බෑ. සතියක් ඉන්න බෑ කුටියක තනියෙන්. සේනාසනයක භාවනා මධ්‍යස්ථානයක එහෙම ඉන්න බෑ නැවතිලා. පිස්සු හැදෙනවා. ඇයි ඒ? පවිවේක අධ්‍යාසයේ චිත්තසංතානෙ නැති නිසා. එයාට පිරිසෙන් වෙන් වෙලා ඉන්න බෑ. නිසා අපේ පින්වත් එහෙමනම් අපි මේ නිවනට යන ගමනේදී පවිවේක අධ්‍යාසයත් පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඉතින් අපේ පින්වතුන් සංසාරේ එක පුරුදු පුහුණු කරලා තියෙනවා. ඒ කියන්නේ කිසි සැකයක් නැහැ. ඒක තව තවත් පුරුදු පුහුණු කරන්න ඕනේ. දැන් ඔයාලට ඉරිදා භාවනා කරන්න පුළුවන්, බණ අහන්න ඉන්න පුළුවන්, දන් දෙන්න ඉන්න පුළුවන්, පන්සලට ඇවිල්ලා තියෙන කුඩු මහත් වැඩ කටයුතු හොයලා බලලා කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාසයේ ඉතින් තියෙන නිසා. ඉතින් එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරන අවදීද්දි පුංචි පුංචි හරි කාලයක් අරගෙන මම භාවනා කරන්න කියන්නේ මේ පවිවේක අධ්‍යාසය තවත් වැඩි කරගන්න, තවත් පුරුදු පුහුණු කරගන්න ඕන නිසා. ඊළඟ එක තමයි අලෝභ අධ්‍යාශය. ඒකට ලස්සන උදාහරණයක් දෙන්න ඔය පවිවේක අධ්‍යාශයට මේ පත්‍රිකාවේ සිරගෙහිලා සිටින තැනැත්තෙක් ඉන් පිටතට ආවොත් ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු ආපහු වහා හොයාගෙන අල්ලගෙන ගිහිල්ලා ආපහු සිරගේම දානවා. අන්න ඒ වාගේ පවිවේක අධ්‍යාස ධාතු සාරයේ సంతානිය ඇති තැනැත්තා ජනයා අතරට ගියත් ඒ පවිවේක අධ්‍යාස ධාතුවෙන් නැවත ඔහු අරගෙන ඇවිල්ලා විවේක ස්ථානියම හිදුවනවා. එහෙමයි. තවමට ගියත් සංගාලාපහු ඒ අවශ්‍ය වැඩේ කරගෙන සැනසille ඉන්න gedaraට එන්න හිතෙනවනම්. ඒ කියන්නේ එතන පුංචි හෝ පවිවේක අධ්‍යාසයක් තියෙනවා. හැබැයි gedaraට එන්න හිතෙන්න පොඩි උන් එක්ක ඉන්නනම් එතන පවිවේක අධ්‍යාසයක් නෑ. ඒ වගේනොත් වෙන් වෙලා මනස් භාවනාවක් කරගන්න ගුණ ධර්මයක් පුරන්න නම් එන්න හිතෙන්නේ. එතන තමයි පවිවේක අධ්‍යාසය තියෙන්නේ. හොඳයි ඉතින් එහෙමනම් අලෝපඥාසය පිළිබඳව කරුණු ගොඩාක් කතා කරන්න තියෙනවා. දැන් කාල වේලාව ගොඩක් ඉක්ම ගියා. අලෝපඥාසය මම කෙටියෙන් අපේ පින්වත්තුන්ට පැහැදිලි කරන්නම්. කරුණ අපේ පින්වත්තුන්ට තේරුම් ගන්න පුළුවන්. අලෝපඥාසය කියලා කියන්නේ ලෝභයට ප්‍රතිපක්ෂ වුණු අදහස. ඉතින් මේක ගොඩාක් විස්තර කරන්න දෙයක් නැති අපේ පින්වත්තුන්ගේ సంతාන තුළ මේ අලෝපඥාසය යම් මට්ටමකට වැඩිලා තියෙනවා. හැබැයි තව අතහරින්න ඕනෙවුවා ලෝභයෙන් අල්ලගත්තු දේවල් ගොඩාක් තියෙනවා. ඒවා ටිකෙන් ටික ටිකෙන් ටික මේ ජීවිතේ අතහරින්න පුරුදු පුහුණු කරගන්න ඕනේ. නමුත් ලොකු තැනක ඔයාලා ඉන්නවා. ඉතින් ඔයාලට දන් දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ, දේවල් අතහරින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ මේ අලෝභ අධ්‍යාසය సంతානයේ තියෙන නිසා. අපේ පින්වත්නි, ලෝභයේ సంతානයේ බලවත්ව තියෙන කෙනාට බුලත් නැත්තක් හනස්සක් තරම් දෙයක්වත් දන් දෙන්න බෑ. පුංචි දෙයක්වත් පරිත්‍යාග කරන්න බෑ. පුංචි කැපකිරීමක්වත් නිවන් ගමන වෙනුවෙන් කරන්න පුළුවන් කමක් නෑ. එවැනි මිනිස්සු ඕන තරම් දැකලා ඇති. Tamanට දන් දෙන්න බැරි එක විතරක් නෙවෙයි. අනිත් අය දෙන දානයකට සිත පහදව ගන්නවත් බෑ. මේ අලෝප අධ්‍යාසය සංකාය නැති අයට. ගන්නවද? ඔයාලා ඔයාගාව අපේ මහත්යා ගාව තියෙන කෝටියක් අපේ මහත්යා අතහැරලා කොතෙන්ද හරි දන් දෙනවා දකිනකොට ඒ ලෝභ අධ්‍යාසයේ චිත්තසංතානයේ තියෙන කෙනාට අනුන්ගේ වස්තුව හරි දන් දෙන එක දරා ගන්න බෑ. අනුන්ගේ වස්තුව දන් දෙන එකක් දරා ගන්න බෑ. තමන්ගේ වස්තුව නෙවෙයි අනුන්ගේ වස්තුව දන් දෙන එකක් දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරි බව කොච්චරද කියනවනම් පිච්චෙන්න ගන්නවා යා. වෙන කෙනෙක් ලොකුවට දානයක් දෙනවා දැක්කොත් දන්නවද? එයා කැමති එයා ඒක අයිති කරගෙන ඉන්නවට. එයා දන් දෙනවටයි අකමැති. මේ මහත්තයා කෝටි 10ක් 15ක් ගොඩ ගන්නවට එයා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ මහත්තයා කෝටියක් හරි අතහැරියොත්, දන් දුන්නොත් ඒකයි එයාට ඉවසන්න බැහැ. එයා ඒක යාගේ දරුවන්ට, එයාගේ නෝනට තව තවත් ගොඩ ගැහුවොත් මෙයාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඒක වෙන මොනවා හරි දෙයකට අරක්කු බොන්න හරි නැත්නම් පාටියක් දාන්න හරි විනෝද වෙන්න හරි මගුල් ගෙදරකට හරි කෝටි දෙක තුනක් වේදන් කළොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ ලෝභ අධ්‍යාස චිත්තසංතානයේ තියෙන කෙනා ලෝභ අපේ පින්වත්නි අතහැරීමටයි මේ අකමැති. තේරුණාද? ඒ මුදල් වියදම් කරලා කෙනෙක් සතුටු වෙනවා නම්, කනවා නම්, බොනවා නම්, ඒ වාගේ මේ ඉඳුරම් පිනවනවා නම්, තෘෂ්ණාව වඩවනවා නම්, එයා ඒකට කැමතියි. එයා ඒකට අකමැති නැහැ. හැබැයි එයා ඒක අතහැරලා යමෙකුට දන් දෙනවා දැක්කොත් අන්න එතෙන්ට එයා හරි අකමැතියි. දන්නවා. ඒක කොච්චරද කියනවනම් සමහර වෙලාවට ඒ තමන්ගේ දරුවෙකුට නොදී ඔය දුගී මගේ අසරණ යාචකාදීකට දුන්නොත් එයාලත් ඒක කාලා බීලා විනෝද වෙලා යාලත් කාමයේ විදිනවා දකිනකොට ඒකටත් එයා කැමතියි. දන්නවද? මේ මේ ලෝභයේ ස්වභාවය. අපේ මහත්යා ගාව තියෙන කෝටිය දුගී මගේ අසරණ කාට හරි දීලා ඒ අය ඒවා කාලා නිකන් ඉන්නේ නැහැ. එයා කාලා එයාගේ නෝනත් එක්ක එයාගේ දරුවොත් එක්ක කම් සැප විඳින එකක් කරන්නේ. මේ මනුස්සයාට ගයක් හදලා දුන්නා, මේ මනුස්සයාට ඇඳක් අරන් දුන්නාම, කොට්ටයක් අරන් දුන්නා, මෙට්ටයක් අරන් දුන්නාම නෝනත් එක්කේ ඇඳේ කොට්ටේ බුදියන එක කරන්නේ. බුදියනින් කාම සැප විඳිනවා. ඒක තමයි දුප්පත් මිනිහට අරන් දුන්නාම කරන්නේ. එතකොට ඒක දකිනකොට අර ලෝභ අධ්‍යාස චිත්තසංතානේ තියෙන කෙනා ඒකට හරි කැමතියි. ඒකට වර්ණනා කරනවා. ඒකට කැමතියි. හැබැයි ඕක අතහැරලා අපි කියමු ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා දැක්කොත්, චෛත්‍යයකට පූජා කරනවා දැක්කොත්, එහෙම නැත්නම් මහා සංඝරුවනකට පූජා කරනවා දැක්කොත්, ආන්න එතකොට අර අතහැරීම, නිවන් පිණිස අතහැරීම කියන මේ අලෝභ අධ්‍යාශය යාට උහුල ගන්නම බැරි වෙනවා. එහෙම. මොකද එතනදී කම් සැප විඳින්නේ නැහැ. අර යා ආශ කරන, එයා තෘෂ්ණා කරන කාම සම්පත්තියක් වෙනුවෙන් නෙමෙයි මේ මහත්යයි කෝටි වැය කරන්නේ. කාමයෙන් වෙන් වෙන්නට නිවන් දකින්නට කාමය අතහැරලා ಗುಣ පිළිවෙත් පුරන පිරිසකට එනිසා ඒ කෝටිය වැය කරලා කම්සප විදින එකක් දකින්න නැති නිසා එයාට ඒක දිනවන්නේ නැහැ. ඒක ඉවස ගන්න බෑ. මේ ලෝභයේ ස්වභාවය. ඒක හරි සියුම්. මේ ලෝභයේ ස්වභාවය. තේරුණාද? එනිසායි ගොඩක් මිනිස්සු මේ බුදුරජාණන් වහන්සේට දෙයක් පූජා කරනකොට ඒකට දොස් කියලා දුගේ මගේ අසරණ කෙනෙකුට මේ දේ දෙනකොට ඒකට දොස් කියන්නේ නැහැ. එක කොටසක් ඉන්නවා දුගියෙකුට මගියෙකුට දුන්නත් බුදුන් දහම් සඟුන්ට දුන්නත් දොස් කියන ලෝභය බලවත්ම කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්නවා එයාගේ එයාට වෙනසක් නැහැ. එයාගේ තියෙන ලෝභයමයි තියෙන්නේ. හැබැයි එයාගේ ලෝභය ක්‍රියාත්මක වෙන්නේ එයා කැමති නැහැ අර නිස්සරණ තැනකට දන් දෙනවට. තේරුණාද? එයා කැමති දුගීමගේ අසරණ යාචකරි කොට හරි නැත්නම් එයාම මොහක් හරි පාටියකට හරි මගුල් ගෙදරකට හරි ඒ සල්ලි වියදම් කරනවා දැකේ. ඒ යාගේ ලෝභය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ පින්වතුනි මේ නිවන් ගමනේදී අපට තියෙන්න ඕනේ අලෝභ අධ්‍යාශය ඔන්න ඔය තැන් දෙක තුනදිම යමෙක් යමක් අතහරිනවා දකිනකොට අතහැරීම කියන තැනම සිත පිහිටවලා සතුට වෙන්න පුළුවන් බව පැහැදිලි අතහැරීම කියන තැනම සිත පිහිටවලා පහදින්න පුළුවන් බව සතුට වෙන්න පුළුවන් බව මහබෝසතාණන් වහන්සේ මේ දන් දුන්නේ කාටද නෙමෙයි අදාළ වුනේ. තමන් වහන්සේ අතහැරියද කියන එකයි අදාළ වුනේ. තේරුණාද? එනිසා දුගියෙකුටද දුන්නේ, මගියෙකුටද දුන්නේ, චෛත්‍යයකටද දුන්නේ, බුදුරජාණන් වහන්සේට දුන්නේ, මහා සංඝරුවන්ට දුන්නේ, නැත්නම් මේ මිනිසයා ගිහිලා මහපාරේ විසිකලා දාවේ. ඒ මිනිස්යාට පුළුවන් නම් අල්ලගත්තු කාම වස්තුවක් අතහරින්න. අන්නේ අතහැරීම දැකලයි සතුටු වෙන්නේ. තේරුණාද? මහත්යා කෝටිය මල්ලක බැඳලා අරන් ගිහලා ගඟට විසිකරලා එනවා. එතකොට මේ අල්ලගෙන හිටපු කෝටිය අපේ මහත්යා අතහැරලානේ විසිකලේ. අන්නේ අතහැරීමේ සිත දැකලයි මිනිස්යාට පුළුවන් ඒ සිත අනුමෝදන් වෙන්න හා ඒ සිත යන සතුටු වෙන්න. එයා දකින්නේ අතහැරීමේ ආශ්චර්යයි. මේ අලෝභාද්‍යාශයේ චිත්ත සංතාන තුළ ඇති කෙනාට ඒක දකින්න පුළුවන්. එනිසා ඔබත් කෙනෙක් යමක් කළොත් දානයක් දුන්නොත් අතහැරීමක් කළොත් එයා දුගියෙකුටද මගියෙකුටද දුන්නේ බුදුන් දහම් සගුණ්ඩද දුන්නේ එහෙම නැත්නම් ඒක විසි කරලද දැම්මේ කියන එක නෙවෙයි අදාළ වෙන්නේ යමෙක් තණ්හාවෙන් බරිත වෙලා තණ්හාවෙන් මම මගේ කියලා අල්ලගත්තු දෙයක් යමෙකුට පුළුවන් නම් භෞතිකව හරි අතහැරලා දාන්න අන්නේ අතහැරීමේ හිත දැකලා සතුටු වෙලා දවසක ඔබටත් මේ මුළු තුන් ලෝකේ කාම රූප අරූප සකල සංස්කාරයම අතහැර දාලා නිවනටපත් වෙන්න ඒ කුසල සිත මටත් උපකාර වේවා කියලා ඔබ හිතන්න ඕනේ. ඒක තමයි අලෝභාධ්‍යාශය කියලා කියන්නේ. ඊට අමතරව අර කරන කුසල් වල ආනිසංස හිතලා එහෙම සිත් පහදවලා පින් අනුමෝදන් වෙන්න පුළුවන්. එහෙම නේද? කවදාවත් සිතේ තමන්ගේ දෙයක් දන් දෙන්නත් අනුන්ගේ දෙයක් දන් දෙන්නත් ලෝභ සහගත වෙන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ දේ දන් දෙන්න ලෝභයි අනුන්ගේ දේ දන් දෙන්න ලෝභ නැහැ. තමන්ගේ ගෙදර දන් දෙන්න අකමැති අනුන්ගේ ගෙදර දන් දෙන්න හරි කැමතියි. එහෙම මිනිස්සුත් ඉන්නවා. ලෝභයේ එක්තරා ස්වභාවයක්. අනුන්ගේ දේවල් දන් දෙන්න හරි කැමතියි. තමන්ගේ දේවල් දෙන්න කැමති නැහැ. එහෙම එහෙම වෙන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා අනුන්ගේ දේ දෙන්නත් හරි අකමැතියි. අපි දාන ගෙදර කරදීහම සමහර වෙලාවට ඒ තියෙන ව්‍යංජන ටිකක් බෙදන්න හරියක් නැහැ. එහෙම අපේ ජීවිතේ ඕන තරම් මොන ගහිලා තියෙනවා. සමහර දාන ගෙවල් වලට ගියාම උපස්ථානෙට දාලා ඉන්නේ ගමේ ඉන්න උපාසක මහත්තුරු හතර පහ දෙනෙක්. උපාසකම්මලා ටික ඉතින් ඉස්සරෝම දාන ටික පොලිමට බෙදලා අර දානශාලාවේ ස්වාමීන් වහන්සේලා හත් නමක් 19ක් ඉන්නකොට උන්වහන්සේලාට අඩු පහර ටික බෙදන්න ඒ බලා කියා ගන්න ගමේ ඉන්නවා සාමාන්‍ය හැම දාන ගෙදරට දෙන උපාසක මහත්තුරු ටිකක්. එතකොට මේ උපාසක මහත්තුරු ටික මේ මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ මමම දැකපු සිද්ධි සිය ගණනක් අල්ලලා ඒ උපාසක ඒ ගමේ ඉන්න හැම වෙලාවෙම මේ දාන ගෙදර ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරන්නම නියම වෙච්ච උපාසක මහතුරු ටිකක්. ඒ කට්ටිය එනවා හැම දාන ගෙදරම. ඉතින් උපාසකම්මලා ටික ගියාට පස්සේ දැන් මේ පාසක මහත්තුරුන්ට අදාළම නැති දාන ගෙදරක් මේක. ගමේ තිබු මොකක් හරි දාන ගෙදරක්. මෙයාලට සම්බන්ධම නැහැ. හැබැයි දැන් අර දාන ටික බෙදලා ගියාම ඔය දාන ටිකේ තියෙන ශාන්තිලා වළඳන්නත් කැමති හොඳ හොඳ වෑංජන ටික. ඕක ගේන්නේ ආයෙ බෙදන්න අර මහත්තුරු ටික. ඇයි ගන්නවද? කොසාගෙන යන්න ගෙදර. ඒ කට්ටිය දාන ගෙදරට එන්නේ සංඝයාට උපස්ථාන කරන්න නිකන් නෙවෙයි. ඉතුරු වෙන ටික ඔසාගෙන යන්න. නිසා අපි කියමු හොඳ මස් වෑංජනයක් ඈ ඊළඟට ස්වාමීන් වහන්සේලා වැඩිපුර වළඳන්න පුළුවන් මොනවා හරි විශේෂ මොනවා හරි ව්‍යංජනයක් තිබ්බොත් මොනවා හරි ඒකද දන්නේ නැහැ. මේ සිය වාරයක් මම දැකලා ඇති මේ අත්දැකීම මම ලබලා තියෙනවා. ඒක වැඩි වුණත් අඩු නැහැ. ඒක බෙදන්නේම නැහැ. ඒක කවුරු හරි ස්වාමීන් වහන්සේනමක් කතා කරලා කියලා ගෙන්න ගත්තොත් අර කොළමැල්ලුන් එකයි, කිරිහොදි එකයි, බත් එකයි ඕක හතර පහ පාරක් ගෙනල්ලා බෙදන්නද බෙදන්නද කියලා ඔය උපාසක මහතුරු ටික අහනවා. අරගෙන ගේන්නේ නැහැ. කියලා ගෙන්න ගත්තත් ගේන්නේ පුංචි හැන්දක්. ඒකෙන් දාන කොටත් නිකන් අර මට නැති වෙයිද කියන මට නැති වෙයිද කියන මානසිකත්වයකින් ඔයාලා බෙදන්නේ කොහොමද? එහෙම තේරෙනවද නේද? ඔයාලටත් තියාගෙන තව කෙනෙකුට බෙදනකොට මටත් ටිකක් ඉතුරු කරගන්න ඕනේ. දැන් මහත්යාට කෑම බෙදනකොට දරුවන්ටත් ඉතුරු කරන්න ඕනේ කියන මානසිකත්වයෙන් බෙදනකොට පුරවලා එන්නේ නැහනේ. වැඩිපුර එන්නේ නැහනේ. බොහොම අමාරුවෙන් පරිස්සමෙන් දාන්නේ. ඉතින් අන්න එහෙම බවක් තියෙනවා. ඉතින් මේ වෙන කිසිවක් නෙවෙයි අපේ පින්වතුනි. අනුන්ගේ දේ දන් දෙන්නත් ලෝභ සහගතයි. මේ අලෝභ අධ්‍යාසයේ තමයි ඉස්සරෝම ඉන්න අය වෙන්න පුළුවන්. හැබැයි సంతානේ අලෝභ අධ්‍යාසය වැඩිලා නැහැ. Tamange බත් පංගුවක් මහා සගරවනට දන් දෙන්නනේ පුළුවන් වෙන්න ඕනේ. එහෙම හැමෝම නෙවෙයි මම කියන්නේ. සමහර අය ඉන්නවා ඔක්කොම ටික දෙනවා. ඒ ටික ඔක්කොම ගන්නවටයි කැමති. ඒක ඉතුරු වෙනවට අකමැති. ගන්නවටයි කැමති. ඒ අලෝභ අධ්‍යාසයේ චිත්තසංතානයේ වැඩිච්ච හිම. ඒ නිසා අපි හැමෝම මෙන්න මේ නිවනට යන ගමනේ මේ අලෝභ අධ්‍යාසයත් අපේ චිත්තසංතානයේ හොඳට පුරුදු පුහුණු කරගන්න ඕනේ. අලෝභයට හිතේ එන්න දෙන්න එපා. අලෝභය. මේ ලෝභයට එන්න දෙන්න එපා. අලෝභය හැම වෙලාවෙම චිත්තසංතානයේ පුරුදු පුහුණු කරගන්න. හොඳයි එහෙනම් ඔන්න අද ඉගෙන ගත්තා අපි සංස්කාර කියන වචනේ සම්බන්ධව ඉගෙන ගත්තා. ඒ වගේම පවිවේකජ්ජාසය ගැන ඉගෙන ගත්තා. අලෝභජ්ජාසය පිළිබඳව ඉගෙන ගත්තා. ඉතින් මේ කාරණා ඔබේ ජීවිතයට එකතු කරගන්න මේ භාවනා කරන ගමනේදී මේ කාරණා හැම එකක්ම අපේ ජීවිතයට ගොඩාක් වැදගත්. මේ අධ්‍යාස හයෙන්ම පෝෂණය වෙන්නේ. මේ අධ්‍යාස හයෙන් යමෙක් පෝෂණය වුණොත් එයා ඒකාන්තයෙන්ම සංසාර දුක්ගිනි නිවන බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ බුදු මඟට අනුයාස වෙච්ච කෙනෙක් වෙනවා. ඉතින් ඉදිරි වැඩසටහනට මේක අරගෙන යන්න බලාපොරොත්තු වෙන්න නැති නිසා මේ අදෝස අධ්‍යාශය, දේශයට ප්‍රතිපක්ෂ බව, ඊළඟට අමෝහ අධ්‍යාශය, මෝහයට ප්‍රතිපක්ෂ බව, නිස්සරණ අධ්‍යාශය, නිස්සරණයට ප්‍රතිපක්ෂ බව කියන මේ කාරණත් අපි අපේ సంతාන තුළ ඇති කරගන්න ඕනේ. ඇත්තට මේවා දීර්ඝ වශයෙන් කතා කරන්න කරුණු කාරණා කියන දේවල්. නමුත් ඉතින් අපේ පින්වතුන් මේ කාරණා ටික දැනගන්න ඔබේ චිත්ත සංකාමයේ යම් වෙලාවක දේශයක් ඇති වෙනවා නම් දේශය ඇති නොකරගෙන ඉන්න ඔබේ හිතේ උත්සාහයක් තියෙනවා නම් ඒක තමයි අදෝෂ අධ්‍යාශය කියලා කියන්නේ. මොකද භාවනා කරන්න යන ගමනදී මේ දේශය හරීම බාධාවක් අපේ භාවනා ගමනට, නිවන් ගමනට. ඒ නිසා නිතරම කෙනෙක් එක්ක පුද්ගලයන් එක්ක දේවල් එක්ක ගැටෙන බවක් ඇති වෙනවා නම් ඒ කියන්නේ අපේ හිතේ මේ අද්වේෂය කියන එක මෛත්‍රිය කියන එක වැඩිලා නැහැ කියන එක. නිසා අපි හැම වෙලාවෙම උත්සාහවත් වෙන්න ඕනේ මේ මෛත්‍රිය, අද්වේෂය අපේ චිත්ත සංකාණය පුරුදු පුහුණු කරන්න. ඔක පස්සේ වෙලාවක අපි තව චුට්ටක් කතා කරමු. අද කාල වේලාව ඉක්ම ගියා. හොඳයි ඉතින් එහෙමනම් අපේ සත්පුරුෂ මව්වරු පියවරු දූ දරුවෝ හැමදෙනාම අදත් මේ උතුම් පින් විමත ඇවිල්ලා මේ දහම් වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිත ගමනේ වටිනා දහම් කර්ම කාරණා කීපයක් දැනගත්තා. ඉතින් මේ උතුම් දහම් සැනසෙල්ල මේ ධර්ම කාරණා දැනගෙන අපි ඇති කරගත්තු යම් තාක් කුසල් සිත් වෙනවා නම් ඒ හැම කුසල් සිතක්ම නිවන් අරමුණු කරගෙනයි අපේ సంతාහණය පහළ වුනේ. ඒ නිසා එක්කෝම ප්‍රඥා පාරමිතාවන් බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණමේ කියන දිට්ඨිච්චු කම්ම කියන මේ මහා දස පුණ්‍යක්‍රියා ධර්ම බවටත් පත් වෙනවා. ඉතින් මේ හැම කුසල් ධර්මයක්ම හැම පාරමිතාවක්ම අපටත් මේ සංසාර සාගරයෙන් ඈතරව අමා මහ නිවනින් සැනසෙන්නට පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ අතිපූජනීය ලොකු ස්වාමීන් වහන්සේට වගේම අපේ මණ්ඩලගිරිය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනටත් නිදුකින්ම පාරමිතා පුරාගෙන නිවන් පුරවඩින්නට මේ කුසල් උපකාර වේවා කියලා අපි පින්දෙමු. ඒ වගේම අපේ දායක සභාවේ සභාපති මහත්මයා ප්‍රධාන අපේ මේ දායක මණ්ඩලයේ මව්වරු පියවරු දූ දරුවෝ ඔබ අපි හැමදෙනාටමත් මේ උතුම් කුසල් ඒකාන්තයෙන්ම මා මහ නිවන දක්වා පාරමිතාවක් වේවා කියලා පිටින්දෙමු. ඒ වගේම අප නමින් මිය පරලව ගිය අපේ නෑද හිත මිත්‍රාදීන් අහස පුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලය ලෝවැසි ජනතාව මේ හැමෝමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැමෝටමත් මේ උතුම් ධම් සැනසෙල්ල ලැබේවා කියලා ආශිර්වාද කරමු. අපේ මේ සත්පුරුෂ හැමෝටම මේ බුදු පෙරහැරේ නිවන දක්වා අත නොහැර සුඛ ප්‍රතිපදාවකින් ඉක්මනින්ම යා ගන්නට ලැබේවා ලැබේවා කියන මේ සිතෙන් මහා සගරවන වෙනුවෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti නිනාතේ සමින්දතු සුඛං සුපත්තිය සාදු සාදු අනුමෝදන් සාදු අනුමෝදන්නා කමාමි කමිතම්මං සෝපස්සේවා සෝපස්සේවා සෝපස්සේවා Thank you. උපද්දේවණේ සම්ප